සදා සම්පන්න සමාධිය. මේ තින්වත් දැන් පුරාදින අටක්ම ධර්මනා කරනවා. ඒක බොහෝ පුර පොළවසේ හිතක් ධර්මනා විනයසවන්න පුළුවන්. මේ අවසාන දවස් දෙක තුළදී මේ තින්වත් අය වඩා සමන්දුසින් භාවනා විනයසවන්නට ඕනා. විශේෂයෙන්ම මේ භාවනාවේ සාර්ථක ප්‍රතිඵල ගැනීමට සහ අත්දා ප්‍රඥා දියුණුවේ ඇති ඇයට අද කරන ලබන දේශනා බොහෝ දුරට උපකාර වන්න පුළුවන්. සමහර අය සිටිනවා මේ කය සිටින ප්‍රේමක ශූන්‍යතාවය දක්න නමුත් ඒ ඉක්මවා දක්න නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට බැරි වෙයි. ඒ ඇතින් ධර්මයේ විශේෂම ප්‍රයෝජනක් වෙනවා කාටත් මේක හොඳින් අහකෝ ඇහවෝ කියන කටයුතු කිරීමෙන් ප්‍රයෝජනයක් ගන්නට පුළුවන්. අපේ භවනා කරනකොට අනුපස්සනා කරන අදම වශයෙන් හත් ආකාරයකින්වත් භවනා කරන්න ඕන. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ සූත්‍ර පිටකයේ ඇති සූත්‍ර වාක්‍යකම මේ අනුපස්සනා හත් ආකාරයෙන් බලන බැලීමට අවවාදන ශාසනා කරලා තිබෙනවා. ඒ හත තමයි අනිත්‍යානුපස්සනා දුක්ඛානුපස්සන අනාත්මානුපස්සන ඒ තුනම දැනනවා නිබ්බිදානුපස්සන විරාගානුපස්සන නිරෝධානුපස්සන පටිනිස්සගානුපස්සන මේ හත් ආකාරයෙන්ම අපට මනමින් අවබෝධයක් ඇතිවන්නට ඕනයි මේ හත්කාකාරයේ ගන්න අනුපාදු තිබේ නම් මේකත් එනවා තියෙනවා අස්කාර විපස්සනාට 18 ආකාරයකින් විපස්සනා ලැබීමක්. මේ හතෙන් සාර්ථක ප්‍රතිඵල ගන්නට බැරි කෙනෙක් විසින් ඒ විස්සාර වශයෙන් විස්සීන වශයෙන් කරන ලද්දන ඒ 18 ආකාර විපස්සනා භාවනාව කරන්න ඕන. විශේෂයෙන්ම ශූන්‍යතාවයේ දිවී සිටින අය විසින් ශූන්‍යතාවයේ කමන්නට බැරි අය විසින් ඒ අදුපාඩු තිබෙන මේ බව දැනගෙන ඒ අනුව කටයුතු කරන අනුපාඩු සකසා ගැනීමට එතකොට පළමුවෙන්ම අපි අනිත්‍යානුපස්සනාව කියලා කතා කරනකොට මේ සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වરૂපයයි දැකන් දකින්නට ඕනේ. විශේෂයෙන්ම අනිත්‍යයේ අවස්ථා දෙකක් වෙන ප්‍රධාන වශයෙන් සමුපතේ අවස් අනිත්‍යතාවය සහ කනික අනිත්‍යතාවය කියලා. ඒ කියන්නේ එක්තරා නාම රූප පරම්පරාවකදී අවසානයේ ඒක දෙලුණාන් පසු ඇති වෙන සංසතිය. සංසතිය කෙලවරුණාන් පසු ඇති වෙන අනිත්‍යතාවය සංසතියන් ස්වභාවය. දැන් මම මේ ධර්මයේ ප්‍රකාශ කරනවා මේක ඉවර වෙච්ච ගමන් මේ ධර්මයේ සම්පූර්ණයෙන්ම ප්‍රකාශ වීම නැතර වෙන අනිත්‍ය ගැන. ඒ වගේ අපේ ජීවිතේ පවතිනවා මරණය මේ කාමයට යනවා. ඕනෑම භාණ්ඩයක් ඇදී බිඳී විනාශ වෙන සංසතිය අනිත්‍යතාවය පරම්පරාවේ අනිත්‍ය භාවය දැක්වීම. ඒක දැකලා අපිට නිවන් යන්නට බැහැ. අපි දකින්නට ඕනේ සංකල්පනිකතාවයේ සමයක් පාසා මොහොතක් පාසා ඇති මේ ආකාරයේ නැති වෙන ආකාරය. විශේෂයෙන්ම අපේ රූපස්කන්ධයේ නාමස්කන්ධයේ අතීත සංස්කාරات නෙවෙයි අනාගත සංස්කාරات නෙවෙයි වර්තමානයේ මේ මොහොතේ අපගේ කය සහ සිතේ ඇතිවීම නැතිවීම අපට තේන්නට ඕන විශේෂයෙන්ම කයේ අනිත්‍යතාවය දකින්නට ඕන. සෑම ස්නේහක් පාසාම මේ ශරීරය ඇතිවීම නැතිවීම යන ආකාරය. හරියට අර දාමා කීවේ ඇඟ පිළිවෙතිලා අපපය පිළිවෙතිලා දුක ඇදලාට පසුව ඒක නලියනවා වගේ දැනෙනවා අන්න ඒ වගේ මුළුරැඳම ඇති වෙන ආකාරය නැති වෙන ආකාරයට භවනාව තුළින් අත්දකින්න පුළුවන්. කවුරුත් මේ වචනේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළාට නෙවෙයි කොටේ බතේ දැක්වුවාට නෙවෙයි අපේ මාධ්‍යයෙන් තුලින් හද අපේ මහදපතුලින් මේ ධර්මයේ දකින්නට ඕන මේ කයේ සහ සිතේ පවස්නා වූ අනිත්‍යතාවය සිත කියනකම අදහස් කලේ වේදනාවක් සංඥාවක් සංඛාරක් විඥානක් කියන ස්කන්ධ හතරකම එම නිසා මේ පංචස්කන්ධයේම ක්‍රමයක් පාසා ඇති වෙන ආකාරය ක්‍රමයක් පාසා නැති වෙන ආකාරය අපි දකින්න ඕනේ ඒක හරියට දැක්කේ නැති කෙනෙකුට අනිත්‍යානුපස්සනාව සම්පූර්ණ වන්නේ නැහැ ඒ අනිත්‍යන ප්‍රශ්නාව සම්පූර්ණ වන්නේ නැතුව කිසිදාක නිවනක් සාක්ෂාත් කරන්නට බෑ. මේ සාකච්ඡාව අවස්ථාවන් අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳව මේවා ගැන මේ අය නිතර නිතර අහලා තියෙනවා කියවලා තිබෙනවා. මේ කණිකානිකාය අප දකින්නට ඕන විශේෂයෙන්ම විදර්ශනා ප්‍රඥාවෙන් විදර්ශනා ඇතින් විදර්ශනා භාවනාව තුළින්. ඒක ඒ ප්‍රමාණවත්. ඊළඟට දුක්ඛ අනුපස්සනාව මේ සංකල්පස්කන්ධ ලෝකය දුකක් වශයෙන් අවබෝධ වන්නට ඕන. අපේ දුක් වේදනාව කෙනෙකුට බිය වෙනවා. භාවනාව එපා වෙනවා අපට. ඇත්ත වශයෙන්ම මේ සංකල්පස්කන්ධයේ ප්‍රත්‍යක්ම ඒකාන්ත දුකක් වශයෙන් අවබෝධ වන්නට ඕන. එන දුකක් වශයෙන් අවබෝධ වූයේ නැත්නම් අපට මේ ස්කන්ධ අතහරින්නට බැහැ. මේක සැපක් සැපක් කියලා අපි මුලා උපත් වෙලා තිබෙන්නේ. එම නිසා මේවාට ආශාවක් ඇලීමක් තිබෙනවා. මේක ඒකාන්තයෙන්ම දුකක් බව අවබෝධ වන්නට ඕන. විශේෂයෙන්ම මේ නාම රූප පරම්පරාවේ පැවැත්ම හැර අන්තිම දුක්ඛතාවය කියලා කියන්නට දෙයක් නැති බව අවබෝධ වන්නට ඕන. දුක්ඛතාවය කියන්නේ නාමයන් නිසා රූපයන්ගේ පැවැත්මයි. මේ පංචස්කන්ධයේ පැවැත්මයි. මහාංග චිත්ත පරම්පරාවේ නැති පැවැත්මයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඒක මනෙන් අවබෝධ වන්න ඕන. ඔච්චෙක් දුකට දුක ගැන අපි සිතුවත් ඇත්ත වශයෙන්ම අර භාවනාවෙන් පස්සක් අවබෝධයෙන් ලැබෙන දුක්ඛ සත්‍ය පිළිබඳ අවබෝධය ඒ සුතමේ ඥානය තුළින් නැත්නම් කියන සාමේ ඥානය තුළින් ඇති කරගන්නට බෑ. ඒක නිසා දුකට බය වන්නේ තිබා දුක් වේදනාවට මේ විදක්ෂනා භාවනාවේ භාෂාව මේක දුකක් මේක දුකක් කියලා කේලක ප්‍රකාශ කිරීම. මේක අනාත්ම දෙයක් කියලා අපට හයියෙන් කියනවා. මේක අනිත්‍ය දෙයක් කියලා අපට පෙන්වන්න කිරීම. මේ නිසා මේ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වરૂපයේ පෙන්වන කරන විදර්ශනා භාවනාව තුළින් මතුවන දුක් වේදනාවට ඇලෙන්නට එපා, ගැටෙන්නට එපා. ඒක අපට අපකරා ගැනීම එක්කලාගත් මෙතුරේ පස්සේ පෙන්වන්න කිරීමට පැමිණි ධර්මයක්. මේ දුක්ඛ සත්‍ය මේ දුක්ඛය අපි මනරින්ම අවබෝධ කරගන්නට ඕනේ. එහෙම නැතුව මේ සංස්කාර අපට අතහරින්නට බෑ. සංස්කාර අතහරින්නේ නැතුව නිවන සාක්ෂාත් කරගන්නට බෑ. ඒක අවශ්‍ය කියන වචන කීපයක් පමණයි ඒකවත් කළේ. අනස්සාරපස්සනාව ඊළඟට විශේෂයෙන්ම අනාත්ම යනාත්මය කියන එක මේ අය දැකලා අහලා පොදු වචනයක්. මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මයක් නෙවෙයි කියන අදහස. මේකේ සාමාන්‍ය දැනුමකට වඩා වෘත්තෝලෝ ගැඹුරු දැනුමක් අවශ්‍ය වෙන අනාගත දර්ශනයේට සමාගයේ සංකප්පන්ද ලෝකයක් එසේම බාහිර සංකප්පන්ද ලෝකයක් කියලා අනාගත වශයෙන් දකින්නට ඕන. අතීතයේ සංකප්පන්ද ලෝක ඒ වගේම අනාගතයේ පවතිනා වූ ස්කන්ධ සියල්ල මනාවම දකින්නට ඕනේ. ඊළඟට වර්තමානයේ පවත්නාව සමාධියේ පංචස්කන්ධ සංඛාර සියලුම ස්කන්ධ පංචකයන් අනාත්ම ලෙසින්ම දකින්නට ඕනේ. ආත්මයක් ලෙසින් දකින්නට බෑ. එහෙම දැක්කොත් නිවනක් සාක්ෂාත් කරන්නට බෑ. විශේෂයෙන්ම භාවනා කරන්නේ මම කියන හැඟීම අයින් යන්නට ඕනේ. භාවනා කරන පුද්ගලයෙක් නෑ. භාවනා කරන සත්‍යයක් නෑ. භාවනා කරනවා කියන්නේ අනිත්‍යයක් නෙවෙයි අපේ සිත තුළ සංස්කාර ධර්ම ඇති නැති යන සම්පමනයි. භාවනාවට ගන්නේ සංස්කාර ධර්ම. භාවනා කරන්නේ සංස්කාර ධර්ම. මෙන්න මේ අවබෝධය තේරෙන්න ඕනේ. මේ භාවනා කරනවා කියන භාවනා කරන කෙනෙකුට නෑ සංස්කාර ධර්ම සංස්කාර ධර්ම අල්ලාගෙන කරන පැටලිල්ලක් නේ. කරන සත්‍යයක් ක්‍රියාවක් නේ කියන එක. විශේෂයෙන්ම දකින දකින පුද්ගලයන් දකින දකින සත්‍යයන් අපට තේරෙන්න ඕන අවංකවම හදවත් වශයෙන් මතුවන්නට ඕන මේ සත්‍ය නෙවේ මේ සංස්කාර කුණ්‍යයන් සංස්කාර කුණ්‍යයන් කියන්නේ බැලූ බැලූ ඇත හැම සිසෙන්ම අපට තේරෙන්න ඕනේ මේ සංස්කාර ගොඩක් මේ සංස්කාර ගොඩක් සමාජයේ ලෝකයන් එක්ක අන්න එතකොට තමයි අපට මේ අනාත්ම ලක්ෂණය හොඳින් තේරෙන්නේ එහෙම නැතුව මේක මේ මොහොතේ විතරක් භවනා කරන මොහොතේ විතරක් සමාන වශයෙන් දැකලා බෑ. තමාගේ හිතට අනුකූලව සමාගයේ සමස්තට අනුකූලව හසුරවන්නට බැරි බව පමණක් දැකලා බෑ. මේ සංස්කාරයද වෙන කිසිවක් මේ ලෝභ ධාතුවේ පවතින්නේ සංස්කාර කියන එකෙන් අදහස් කළේ මෙතන නාම රූප දෙක හේතුන් හටගත් නාම හේතුන් හටගත් රූප මේ නාම රූප සංස්කාර බොදුවත් එහි යනවා මෙහි යනවා ඉඳගෙන ඉන්නවා සිටගෙන ඉන්නවා මේ දේවල් කරනවා දකින දකින පුද්ගලයා සංස්කාර ගොඩක් ලෙසින් අවබෝධ වන්නට ඕනේ මුළු විශ්වයම ලංකා ජීවීන් නැත්ත ඒ සියලුම ජීවීන් මෙතේ අනාත්ම දර්ශනයට යොමු වෙන්නට ඕන යටත් කරන්නට ඕන කලින් කියපෝ අනිත්‍යත් ඒක පස්සෝ කියපෝ දුක්ඛත් මේ දැන් තියෙන අනාත්ම ලක්ෂණයත් මුළු වෙච්චේම වසාගෙන සිටින්නාසේ හරියට යම් කිසි දෙයක් අපේ කෝපයෙන් වහනවා නැත්නම් විශාල භාජනයකින් වහනවා වගේ මේ කුලක්ෂණයෙන් වැසී යන්නට ඕන කිසිම ආත්මීය හෝ සුඛ හෝ අනේ වගේම නිත්‍ය සංස්කාරයක් අපේ සිතට කෙනෙන්නට හොඳ නැහැ. එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. සෝවත වික්‍රේ සිත සංඛාරං නිත්‍යක සංපස්සන්තෝ සම්මතනයම ලෝකමිති තීනේ සංඛාරං විද්‍යති කියලා. කිසිම සංස්කාරයක් නිත්‍ය වශයෙන් දකිනවා නම් නැත්නම් සුත වශයෙන් දකිනවා නම් නැත්නම් ආත්ම වශයෙන් දකිනවා නම් සම්මත නියමං ඔක්කොම ස්ථිතේදී මේ සංඛානං විද්‍යති විදර්ශනා ඥාන පරම්පරාවක් ඇති කියන එක කවදාවත් සිදු නොවන දෙයක්. සම්නතන යන මනසෝමාන සෝතාපට්ටි බලන්නා සකදාගාමී බලන්නා අනාගාමී බලන්නා අරහත් බලන්නා සත්‍චිකරිසිතේදී මේ සම්ස්ථාන විද්‍යති එසේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විදර්ශනා ඥාන සමන්තරාවක් ඇතිකර ගන්නේ නැතුව සෝවාන් ආදී මාර්ගඵල ලැබී කියන එකක් කවදාවත් සිදු නොවන දෙයක් එබැවින් මේ මුළු විශ්වයම අනාත්ම ලක්ෂණයෙන් වැටෙන්නට ඕනේ. මිලි විශ්වය පුරාම සංස්කාර හැර අනුකිතවක් නැති බව අවබෝධ වන්නට ඕනේ. සමාගයේ ලෝකයක් සමගම විදර්ශනා කරන පුද්ගලයෙකුට නේ සංස්කාරම සංස්කාර සම්මස්නය කරනවා විදර්ශනා කරනවා. ඒ අවබෝධය මනමින් දැනෙන්නට ඕනේ. හිත ඇතුළේම මතුවන්නට ඕනේ. මේ අනුපාඩු තිබුණ තිබුණොත් අපේ ඇඟ සිතට නොපෙනී ගියත් යන මේ ඉන්නේ ලැබෙන ඉස්ලාම ධර්ම සාක්ෂාත් කරන්නට බෑ. ඊළඟ අනුපස්සනා ක්‍රමය දැන් අපි කියේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කටයුතු තුන. ඊළඟට තියෙන තව හතරක් නිත්‍යදානුපස්සනා, විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා, සතිනිස්සග්ගානුපස්සනා කියන හතර. විශේෂයෙන්ම මේ නිත්‍යදා විරාග නිරෝධ පටිච්චසමුප්පාද කියන හතරෙන් අර පටිච්චසමුප්පාදේ හැර අනිත් නිරෝධය හැර අනිත් සියලුම ධර්මයන් අපි වඩන්නට ඕන. නිබ්බිදාව කියන්නේ කලකිරීම. සාමාන්‍ය මිනිස් ජීවිතයට කලකිරීම දිනසා ගන්නවා වෙන කලකිරීමක් නෙවෙයි නිදී අදහස් කරන්නේ. මේ සංස්කාර ලෝකයේ සඳහන් කිරීම පිළිබඳව බලවත් කලකිරීමක් ඇතිවන්නට ඕන. කලකිරීම කියන දෙන අදහස් ගන්න මේවා ඒ කාන්තාවයෙන්ම දුකක් වශයෙන් දකිනකොට එක් ආකාරයකින් කලකිරීමක් ඇති වෙනවා. ඇත්ත වශයෙන්ම සපස් සපස් කියලා අපි පැහැදිලිලා සිටියා. මේ ඒකාන්ත වශයෙන් මහා දුක් කොටවල්. පවතිනම දුක, ඉතිරි ඇතිවන්නේ දුක, දුකක් පවතිනවා හැර අනිත් දුකක් හැර අනිත්‍යම ධර්මයක් මේ ලෝක ධාතේ නැති බව මනමින් අවබෝධ වෙනකොට මේ සමාගයේ පංචස්කන්ධ ලෝකයේ සහිත බාහිර ලෝකයේ කෙරෙහි කලකිරීමක් ඇති වෙනවා. දේශීය සංකල්පයක් නෙවෙයි. ඒක නැත්නම් අරතිය සමග මිශ්‍ර වූ එකක් නෙවෙයි. එපා වීම කියවට කලා කිරීම කියවට ඒ සමග සංකේත වෙලා තියෙන්නේ ඉඳලා තියෙන්නේ ප්‍රඥාව අර කලින් කියපු අධීෂකහගත සිතිවිල්ලක් නෙවෙයි ඒක විශේෂම තේරුම් ගන්න ඕනේ අපි සිද්ධාව කියලා දේශයට යතුනොත් එහෙම අපි වඩන්නේ ඇත්ත වශයෙන්ම නිසිදාන පස්සනාවක් නෙවෙයි අපි වඩන්නේ ව්‍යාපාද නීවරණය මේ මේක මේක මේක ගේන්නේ අන්නේ ඒක නිසා මේ නිබ්බිදාන ප්‍රශ්නාව තුළින් මේ සංස්කාරයන් දුක වශයෙන් දකිනකොට කලකිරීමක් ඇති වෙනවා ඒ කලකිරීම අප තුළ ඇතිවන්න ඕන ඊට අමතරව ඒ දෙවහා කලකිරීම තිබෙන්නේ මේ සංස්කාර අනිත්‍ය වශයෙන් දැකන දැකීම තුළන කලකිරීමක් ඇතිවන්න ඕන විශේෂයෙන්ම අපි නිත්‍ය වශයෙන් සුභ වශයෙන් අල්ලාගෙන මේ කටයුතු කරන්නේ මේක හැම වෙලාවෙම පවතින ධර්මයක් කියලා හිතලා අපි කොතෙක් මේවට ඇලුම් කළත් කොතෙක් මේවා බදාගෙන හිටියත් එක මොහොතයි එක ක්ෂණයයි පවතින්නේ මේවට මොනවද ඇලෙන්න තියෙන්නේ මොකටද මේ බැඳෙන්නට තියෙන්නේ කියන අවබෝධය ඇති වෙනකොට ඒ අනිත්‍ය දර්ශනය හරියට දකිනකොට අපේ සංස්කාර කෙරේ අපට කලකිරීමක් ඇති වෙනවා ඒක අර දුකට එහා කලකිරීමක් දුක දෙකීමෙන් ඇති වෙන කලකිරීමට එහා නිබ්බිදාවක් දුක්ඛය දැකීමෙන් ඇතිවන නිත්‍යතාව සාමාන්‍ය ඕලාරික සත්‍යයක්. ඒ තේහාට එකක් සුකුමයි ගැඹුරුයි අර අනිත්‍යතාවයේ අනිත්‍ය දර්ශනය තුළින් ඇතිවන නිත්‍යතාව කලකිරීම. ඊටත් එහා අනාත්ම දර්ශනය තුළින් අපට කලකිරීමක් ඇතිවන්නට ඕන. විශේෂයෙන්ම මම කියලා මගේ කියලා ආත්ම කියලා සත්පුද්ගලයන් වශයෙන් අපි අරගෙන සිටියට මේ හේතුඵල දෙකක් විනා අපට ඕනෑ විදිහට ඇතිවන ධර්ම නෙවෙයි ඒකම මුලින් හැටි නැති යන ධර්ම වෙන අනුකිත දෙයක් නෑ අනාත්මයි මොනවද මේ ඇලෙන්න තියෙන්නේ ඇයි මෙතෙක් කල ඇලුනේ මෙතෙක් කල අපි මුලා වුණා මෙහෙමනි අවබෝධයක් විදර්ශනා භාවනාව තුළින් මතුවෙනකොට අනාත්ම ලක්ෂණය නැලෙන ප්‍රකට වෙන විට ඇත්තෙන්ම හද බල සියුම් කලකිරීමක් ඇති වෙනවා ඒ කලකිරීම අර දුක දැකලා තියෙන කලකිරීම වගේ නෙවෙයි සාමාන්‍යයෙන් දුක දැක්කාට පස්සේ දුක අත්විඳිනකොට අපි කාටවත් කලකිරීමක් ඉබේ ඇති වෙනවා. ඒක ප්‍රමාණවත් නැහැ ක්ලේශ පරිහානියක් සඳහා. ඒක මේ ධර්ම කෝලාරුකයි. ඒක එහා තම අනිත්‍ය දර්ශනේ, ඒක එහා තම අනාත්ම දර්ශනේ. මේ කලකිරීම කොයි තරම් දරුණු විදියට එන්න ඕනද කිව්වනම් කොයිතරම් ගැඹුරු විදියට විසඳ විදියට එන්න ඕනද කිව්වනම් මේ සංස්කාර ලෝකයේ එක මොහොතක්වත් රැඳී සිටියේ යුතු නැහැ රැඳී සිටින්නට හොඳ නැහැ කියන අවබෝධය හදවත පතුලෙන්ම මතුවන්නට ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සියයතාවු වික්‍රේ අසමත්තෝකේ බුතෝ දුක්ඛන්தோ හෝති කාම අසල්පෝ අසෝචිතක් හරි දඬක් දානවා අන්න ඒ වගේ මේ මේකෝ වික්කවේ මම හරියට මතකනේ අපමත්තම් සංස්කාරන්න ආහං සංස්කාරන්න වන්නේ ඒතා සුදු කායයකට මේ වාර සංස්කාරයේ හැඳින් සිටීම මම වර්ණනා කරන්නේ අන්තමතෝ අච්චරා සංඝාත මත්තම් පියක් අදුම වශයෙන් අසුරු තනක් ගන්න සම්මත් ඒ කියන්නේ අසුරු තනක් ගන්න කාලයක්වත් සංස්කාරයේ හැඳින් සිටීම මම කිසිසේත් මහණෙනි වර්ණනා කරන්නේ නැහැ මම අලී කරන්නේ නැහැ. මෙය පැහැදිලිවම අපට අවබෝධ වෙන්න ඕනේ අවංකවම නික මොහොතක්වත් මේ සංස්කාරයේ සැදී සිටින තැනක් නෙවෙයි කියන එක. ඒ කලකිරීම අපිට ඇතුලේ නැත්නම් අපිට මේවා අතහරින්නට බෑ. ඒ නිත්‍යතාව පහළවන්න ඕනේ. සමාධි මාත්‍රයක් ඇතිව පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ අපේ නිවන සාක්ෂාත් කිරීමට. එම නිසා මේ කලකිරීම ඇති වෙන ආකාරයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තුන තව තවත් ප්‍රකට කරමින් භාවනාවේ නිරත වන්නට ඕන. එසේ වෙනකොට සමහර විට කෙනෙකුට ඕන නම් තේරෙන්නට පුළුවන්. හිත ලැබෙන පසේ සම්මා සම්බුද්ධත්වයෙන් හිත ලැබුණත් ඒ සම්මා සම්බුද්ධත්වයට වඩා මේ මොහොතේ පහත් වෙලා මේ මොහොතේ පින්නම් පානන ඒක මට උතුම් කියලා. ඒක වෙනකන් ජීවත් වෙලා ලබන සම්මා සම්බුද්ධත්වයට වඩා අද මේ මොහොතේ මේ මොහොතේ රහත් වෙලා මේ මොහොතින්ම පිරිනවම් පෑම උතුම් කියන අවබෝධයේ කලකිරීම කෙනෙකුට ඇතිවන්නට පුළුවන්. එයින් එහාට නම් මාම තන්නේ පරිපරිමක් ඇතිවන්නට බැහැ කියලා කලකිරීමේ උත්තරම ස්ථානයේ විය හැකි මේක. මොකද ඒ තරම් මේ සංස්කාරයේ දුක, ඒ තරම් අනිත්‍ය දෙයක්, ඒ තරම් අනාත්ම දෙයක්, ඒ තරම්ම මේකෙන් අපට ඇතිවන්නේ විශාල පීඩනයක්, කරදරයක්, බරක්. මේවා සැලැස්මම බරක්. මේ බර අපි දන්නේ නැති නිසා කරතරගෙන මේ සීඩා විඳින්නේ. ඒ බර තේරුණාට පස්සේ පැත්තකට අපිට දාන්න පුළුවන්. අපි අර පිස්සෝ වගේ පාරේ ගමන් කරන පිස්සෝ වගේ දැකලා තියෙන ඔළුවට මහා විශාල බරවල් පටවගෙන ගෝඩිය වල බැඳගෙන කරේපත තියාගෙන යනවා. කවුරු හරි කෙනෙක් කිව්වොත් මිනිස්සු ඔබ ගෙනියන්නේ බරක් උඹට කරලා. වැඩක් නැති දෙයක් කියලා ඒ නිහායක පිළිගන්නේ. අවදා හරි හොඳ මොලේ පෑදුනාට පසුව අනේ මෙතෙක් කල් කරපු මෝඩකම් කියන හිතලා අර කරේ පිට සබාගෙන ඔළුව පිට සබාගෙන ගිය බර පැත්තකට උට වීසි කරන්නට පුළුවන් වුණා වගේ මේ නිබ්බාන පස්සනාව කරන මේ කලකිරීම ඇති වෙනකොට අප අපට පුළුවන් වෙනවා සංස්කාරයන් පැත්තකට වීසි කරන්නට එහෙම සංස්කාරයන් ඈතට දීති කිරීමේ බලවත් සම්දයක් නැත්තක් නැතුව බලවත් හිතක් නැතුව අපට මේ සංස්කාර අත්හරින්නට බෑ. ඒ නිසා මෙන්න මේ නිත්‍යතාව සමාතුල ගැන ඇති ඇතිද කියලා බලන්න. සමාගයේ ලෝකයේ මේක ලස්සනයි, රූමත්, කරුණයි, මම මේ ආදී නොඑක ආකාරයෙන් අල්ලගෙන. ඒ වගේම සමාගයේ දුවරුම් පුතුරුම් පුත්‍ර ඒ වගේම සහෝදර සහෝදරයන් මිත්‍රයන් මිත්‍ර මිත්‍ර මිත්‍රයන් කෙරෙහි අල් බැඳීම් ඇති කරගෙන මේ බැඳීම් සබාගෙන නම් කවදාවත් බැඳීම් විරහිත නිවන ලබන්නට බෑ. බන්ධන වලින් ගැලවිච්ච තනක් නිවන කියන්නේ. බන්ධන වලින් ගැට ගැසි ගැසි හිතමින් ගැට ගැසෙනින් ගැට ගැසෙනින් සිටින නිවන ලබන්නට බෑ. ඒක නිසා මේ භාවනා කරන කාලය තුළදී ඕ මේ සියලුම බන්ධන, සියලුම බැඳීම්, සියලුම සම්බන්ධතාවයන් සම්පූර්ණයෙන්ම ශේෂ මාත්‍රයක්වත් ඉතුරු නොවි අපාහරින්නට අපි අපට පුළුවන් වන්නට ඕන. එසේ කළොත් මේ සංස්කාරයන් අපට පහසෙන් අත්හරින්නට පුළුවන් වෙනවා. මේක නිබ්බිදාන පස්නා පිළිබඳ වචන කීපයක් පමණයි. මේවා දීර්ඝ වශයෙන් විස්තර කළ යුතු කාරණා මේ ප්‍රමාණවත් කියලා නමුත් මා හිතනවා. ඊළඟට විරාගාන පස්සනා විරාගය කියන්නේ රාගයේ ප්‍රතිපක්ෂ ධර්මය. රාගය කියන්නේ ඇදීම. නිරාගය කියන්නේ නොඇලීම. කලකිරීමයි නොඇලීමයි අතර සම්පූර්ණ වෙනසක් තියෙනවා. මේක දෙකක් මිසක් එකක් නෙවෙයි. මේ නොඇලීම අප තුළ ඇතිවන්නට ඕන විරාගය පහළවන්නට ඕන. සමාගයේ ලෝකයේ කෙරේ සමාගයේ නාම රූප කෙරේ බාහිර නාම රූප කෙරේ බාහිර සියලුම සංස්කාර කෙරේ සම්පූර්ණයෙන්ම විරාගයක් ඇතිවන්නට ඕන. කලකිරීමද පසුවයි ඒක ඇතිවන්නේ විශේෂයෙන්ම. දෙයක්. අයියෙන්නට දෙයක් නෙවෙයි. අපි හිතාගෙන හිතන්න දැන් අපි හිතමු පත්‍ත්‍චි අපඩයක් මෙතන තියෙනවා. අපි මේක හරි ලස්සනට සුදු පාට රායන්නට තියෙන පාගේ හොඳ පැහැදිලිව තියෙන නිසා මේක යහපත් දෙයක් කියලා අපින් අයියෙන් අල්ලනවා. අල්ලපු ගමන්ම පිච්චෙන පිච්චිමකට මතයි. නැවත අල්ලන්නේ නැහැ. එවලම අතාරිනවා. ඒක කෙරේ රාගයක් නැහැ. අල්ලා ගැනීම තද වෙන්නට තද වෙන්නට පිච්චෙන පිච්චීමක් පළ වෙන්නේ. බදාගත්තේම පිච්චෙන ආකාරය නෙවෙයි නැත්නම් අල්ලපුණේ පිච්චෙන්නේ. කලින් අල්ලපුණේ ඒකත් දෙවිය කලින් පිච්චෙනවා. මේ ආකාරයෙන් සංස්කාරයන් අල්ලාගෙන සිටීම තුළින් අපි පිච්චෙනවා, දුකටපත් වෙනවා. ඇල්ලීමේ ප්‍රමාණය වැඩි යන්නට වැඩි යන්නට මේ පිච්චීමත් මේ දුකත් වැඩි වෙනවා. මේ බන්ධනත් තව තවත් ගැට ගැහෙනවා. එම නිසා අපට මේ සංස්කාර කෙනෙක් කඩබල කලකිරීමක් ඒ වගේම කඩබල උපාවීමක් ඇති වෙන්න ඕනේ. අල නීවරණින් බින්දතුන් අලං දෙරජ්ජකන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. යාවන්ති ධම්මික්ඛවේ අලමේ සබ්බ සංඛාරයේ තුنين බින්දතුන් වලම් විරජ්‍යතුන් මේ සියලුම සංස්කාරයන් කෙරෙහි කලකිරීමට මහණින් සුදුසුයි නොඇලීමට මේ සංස්කාරයන් කෙරෙහි නොඇලීමට මේ සාම සුදුසුයි කියන එකයි බුදුරජාණන් වහන්සේ නිතර නිතර වදාළේ. එබැවින් මේ සංස්කාර කෙරෙහි යම් කිසි ඇලීමක් බැඳීමක් තිබේ නම් සමාජයේ හෝ බාහිර සංස්කාර කෙරෙහි භාවනා කරන කාල පරිච්ඡේදය තුළදී ඒ සියලුම බැඳීම් ඇලීම් සම්පූර්ණයෙන්ම නැල්මක් බවට පත්වන්නට ඕනේ. විශේෂයෙන්ම අවබෝධ වන්නට ඕනේ මේ ඇලීම කියන්නේ අනිත්‍ය අභිනේ දුක්ඛ සම්පේ සත්‍යය. ඒ තුලින් අපේ දුක වැඩි වෙනවා. ඒ ඇලීම නිසා අපේ සතර ගමන දික් වෙනවා. ඇලෙන්න ඇලෙන්න අපි නිවනින් ඈත් වෙනවා. නිවන් ලබන්නට ඕන නම් මේ ඇලීම සියල්ලම කපා හරින්නට ඕන. මල්ම ඇති කරගන්නට ඕන කියන අවබෝධය අපි ඇති කරගන්නට ඕන. එහෙම නැතුව මේ සංස්කාර පිළි ඇලෙන්නේ සිටලා සංස්කාර අතහරින්නට අපට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ විරාගානුපස්සනාව. ඊළඟට පොත්වල තියෙන ආකාරයට නිරෝධානුපස්සනාවයි විස්තර කළ යුත්තේ ඊට පස්සෙයි පටිච්චසමුප්පාදානුපස්සනාව පොත්වල තියෙනවා. අපි නිරෝධානුපස්සනාව පස්සෝ කියනවා පටිච්චසමුප්පාදානුපස්සනාව ඉස්සෙල්ලා කියනවා. මේක පටිච්චසමුප්පාදාන කියන්නේ අතහරින්න කියන එක. ඇත්ත වශයෙන්ම බුද්ධ ආගම කියන්නේ අතහැරීමයි වෙන කිසිවක් නෙමෙයි. මුළු ත්‍රිපිටකයේම එක වචනයකින් කියනවා නම් කියන්න පුළුවන් අතහැරීම කියලා. සියල්ලම අතහැරීම. වෙන දෙයක් නෙමෙයි. මේ අතහරිනවා කියන එකයි පටිනිස්සග්ගය කියන්නේ. අතහරින්නේ කිසිම අපේක්ෂාවක් නැතුව. කිසිම ඡන්දයක්, කිසිම ආශාවක්, කිසිම අපේක්ෂාවක් මොකක් කරන්නටද නිර්පේක්ෂක ලෙසම මේවා කියන කලකිරීම, මේවා කියන ආදීනවේ මනමින් දැකලා අතහරින්නේ. විශේෂයෙන්ම අර නිින්දිදාපස් නිින්දිදානුපස්සනා විරාගානුපස්සනා වඩනකොට අපිට මේ සංස්කාරයන්ගේ ආදීනවේ පේනවා. ආදීනවානුපස්සනා ඥානය පහළ වෙන සමහර විට මේ සංස්කාරයන්ගේ තියෙන ප්‍රයත්නයේ තියෙන භයානකකම භයසපට්ඨාන ඥාන පහළ වෙනවා. මේ ආදීනයන් භයසපට්ඨානයන් ආදී දකින්න දකින්න මේවා කෙරේ කලකිරෙන්න කලකිරෙන්න අපිට මේවා අතහරින්නට ඕනේ කියන අවබෝධය හදවත පතුලෙන්න මතුවෙන අපේ සිත් තුළ. එතකොට අපිට මේවා අතහරින්නට පුළුවන් වෙනවා. මේ පටිච්චසමුප්පාදානුපස්සී පටිච්චසමුප්පාදානුපස්සනාව කියන්නේ සියල්ලම අතහැරීම මේක අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළා තියෙන්නේ නිරෝධානුපස්සනාවට පසුව අනිත්‍යයක් නෙවෙයි උසස්ම වශයෙන් උපරිම වශයෙන් අතහැරීම සිදු වුණාට නිරෝධයේ දැක්කාට පසුව සහත් මාර්ගඵල අවබෝධ වුණාට පසු ඒ කියන්නේ පටිනිස්සල්ගේ එහි ප්‍රතිඵලයක් වශයෙන් නැති වෙනවා. සමාධියේ මේ රූපයත් සමාගයේ වේදනාවක් සමාගයේ සංඥා සංකාර විඥානක් බාහිර ලෝකේ යම් කිසි සංස්කාර ධර්මයක් නම් ඒ සියල්ලම අතහැරලා සිත නිදහස් වෙලා සිතේ පාදී ඔහි පවතින සත්‍යයක් උද්ගත වෙනවා බාහිර සංස්කාර කෙරේ ගැටෙන්නේ නැතුව ඇලෙන්නේ නැතුව සිත නිදහස් වෙලා සිතේ පාදී ඔහි පවතින අමතමකෝ කවර දෙයක් කවර ආකාරයෙන් සිදුවනක් කියලා යම් කිසි කෙනෙක් සිතාගෙන සිටිනවා වගේ දැන් හිතන්න මම හිතනවා මේ තුන් අස්සයි භාවනා කරන්න උනන්දු කරලා මට මොකෝ මේ විදිහ භාවනා කළත් එකයි නොකළත් එකයි නිවන් ගියත් එකයි මොනවා කළත් මට මොකද කියලා මට පැත්තකට යොදලා ඉස්සරහ ඉන්නට පුළුවන්. ඒ එහෙම ඉන්නා නම් කිසිම පීඩාවක් මොකක්වත් නැහැ. කවුරු නිදිකිරුවත් එකයි කවුරු බණ ඇහුවත් එකයි කවුරු ආවත් එකයි කවුරු භාවනා කළත් එකයි නොකළත් එකයි. මෙන්න මේ අතහැරීම වගේ අපේ ලෝකයේ අපේ රූප කොට පිටින් ගැලී යනවා. මේක මම නෙවෙයි මගේ මේ හේතුන්ගෙන් හටගත් දෙයක් මුලාවක මම කියලා ගත්තට මේක මග්ගායිත දෙයක් නෙවෙයි ඉබේ පාඩිය ඔබ පවතින මම කොතෙක් මම කියලා මට ඕන විදිහට පවත්න්නට හැදුවත් එහෙම සිදුවන දෙයක් නෙවෙයි කිසිම කෙලෙක නෑ නැති ධර්මයක් රූපස්කන්ධේ ඉබේ පාඩිය උඹ හිතපන් මගේ පාඩිය මම සිටින්නම් කියන්නාසේ ඒ පිට රූප ගොඩාක් හරිනවා රූපය පිපුණත් කැඩුණත් බිඳුණත් කවර වේදනාවක් දැනුණත් ඒ හා ගැටෙන්නේ නැහැ පිට වේදනාව පාගේ වේදනාව ඇතිවෙන්නේ නැතිවමින් යනවා. අර සිත විමුක්ත සිත නිදහස් සිත නිදහස්ව පවතිනවා. කවර සංඥාවක් ආවත් කිසිම සංඥා ඔක්කොම සංඥා නිරෝධයටපත් වීමෙන් ඇති වෙන ඒ සිත ඇතුණාට පසු කිසිම සංඥාවක් ගණන් ගන්නෑ. කිසිම සංස්කාරයක් කුසල් දුනත් සුත්තුකටවත් ගණන් ගන්නෑ කුසලයක්. අභියක් නැහැ. ඒ වගේම කිසිම විඥානයක් ගණන් ගන්නෙත් නැහැ. ඒ සත්‍ය උදාගත වෙන්නේ ඒ වෙනුත් සිත උදාගත වන්නේ අවසාන වශයෙන් පහත් ඵල සිතින් පස්සේ ඒකයි මේ පටිනිස්සක් ගන්න පස්සනාව අවසාන වශයෙන් දේශනා කළේ මේ අර නිරෝධයෙන් ලැබපු ප්‍රතිඵලයක් නිසා. මේ ප්‍රතිඵලය ලැබීමට කලින් සෝවාන් ආදී මාර්ගඵල සාක්ෂාත් කරන්නට ඕනේ. මේ මාර්ගඵල සාක්ෂාත් කරන්නට නම් පටිනිස්සක් ගන්න පස්සනාව කලින් වැඩෙන්නට ඕනේ. අර අන්තිම වශයෙන් මේ තියෙන පටිච්චසමුප්පාදයේ නෙවෙයි නිරෝධය දැකීමට අපකාර වෙනා පටිච්චසමුප්පාදයේ සියල්ලම අතහැරීම මෙසේ අවබෝධයක් අප තුළ ඇති වෙන්න තෝරන නිශ්චල ආසංස්කාර අල්ලාගෙන සිටීම තුළින්යි උපාදාන කිරීම තුළින් සංස්කාරයේ ගැටගැවෙන්නේ සංයෝජන වලින් බැඳෙන්නේ දුකට සාක්ෂාන්නේ මේ සංස්කාර ඔක්කොම මේ ගැට ඔක්කොම අපහැරියට පසුව කිසිම දුකක් නැහැ අල්ලාගෙන සිටින සාකල් ඒකාන්ත වශයෙන්ම දුකක්මයි ඇතිවන්නේ අල්ලාගෙනීමම ඒකාන්ත දුක්ඛ සංදේශක්තිය දුක ඇතිවීමේ හේතුව අන්න කිසිවක් දුක්ඛ සංදේශක්තිය කියලා නැහැ ප්‍රායෝගික ඇසකින් බලනකොට ඒක අවබෝධ වෙන විට සමාජයේ ලෝකයක් බාහිර කියන ලෝකයක් කිසිම අපේක්ෂාවක් නැතුව නිර්පේක්ෂකවම සර්ව සම්පූර්ණ ලෙසම සිතින් දිලිහින් ගන්නට ඕනේ සිතින් අතහැරෙන්නට ඕන. ඒ සිතින් අතහැරීම ඇති වෙන සාස්කල් අපිට සංස්කාර ඔක්කොම අතහරින්නට බෑ. ඒවානේ සංස්කාර කරන්නට බෑ. ඒක නිසා මේ පටිච්චසමුප්පාද පස්සනාවේ සාමත්ම අවශ්‍ය වෙනවා. සියල්ලම අතහැරීමේ සාමත්ම අවශ්‍ය වෙනවා. බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම සතර සතිපට්ඨාන සූත්‍රය පුරාම දේශනා කරනවා නක්ඛ කිංචි ලෝකේ උපාදීති කිසිවක් උපාදාන කරන්න දෙපා අල්ලා ගන්න දෙපා සියල්ල අතහරින්න අතහරින්න අතහරින්න කියන එකයි කියන්නේ අපි අල්ලාගෙන අල්ලාගෙන ඉන්නවා කියන්නේ හදන්නේ අතහැරෙන්න යායුතු ගමන ධර්මයේ පවා අතහරින්න තෝරනවා ධම්මා සේවෝ පහ සබ්බා ධම්මයන් තුඹලා අතහැරපල්ලා සබ්බේ වාදම්මා අධර්මයේ ගැන කවර කතාවක්ද? ඊට අමතරව අප ලබපු භාවනා අධ්‍යක්ෂින් සියල්ලම අපරාධහරින්නට වන. ඒවා ඇති නැතිගේ ධර්ම සංස්කාර ධර්ම ඒවා කිසිම අගයක් නැහැ. අපි දැකපු සීන වගේ ඒවා නැවත ලබා ගැනීම අපේක්ෂා සම්පූර්ණයෙන්ම අතහරින්නට ඕන. නිවන ගැන තියෙන අපේක්ෂාව සංලේ කැමැත්ත සම්පූර්ණයෙන්ම දිලි යන්නට ඕන. ඉතිේ පහළ වෙන නිර්වාණ ධාතුන්ගේ අද්දැකිය හැකි නිර්වාණ ධාතු අපේ අපේක්ෂා පොඩි තුලින් දකින්නට අපිට බෑ. එම නිසා නිවන ගැන තියෙන අපේක්ෂාව සම්පූර්ණයෙන්ම සිටින් නිවිලන්නට ඕන, නිරුද්ධ වන්නට ඕන. කිසිම ධර්මයක් උපාදාන කිරීමට නෙවෙයි තියෙන්නේ, ඇලෙන්නීමට නෙවෙයි තියෙන්නේ, සියල්ල අතහැරීමට යම් විදිහකින් අපේ භාවනාවෙන් භාවනාවේ අපේ අධ්‍යක්ෂණ තුළින් ලැබපු අත්දැකීමක් අපි කියවා අසා ඇති ධර්මයට අනුකූල නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට දේශනාවට අනුකූල නම් එනිදී අපි උද්වේගයට පත් වෙන්නට ප්‍රීතියට පත් වන්නට අවශ්‍ය නැහැ. ඕ මේක හරි ඵලයන් පැත්තකට කියලා ඒ ධර්මයක් අතහරින්න ඕනේ. අවබෝධ කළ ධර්මයේ පවා අවබෝධ කළ මේ විදර්ශනා ඥාන පවා සියල්ලම අපහැරලා මෙතහත් සිටින්ම සංස්කාර දෙස බලන්න ඕන. සම්පූර්ණයෙන්ම මෙතහත් සිටින් ඇලීමක්, ගැටීමක් නැති සිටින් අතීත සංස්කාර කෙරෙහි මෙතහත් අනාගත සංස්කාර කෙරෙහි මෙතහත් වර්තමාන සංස්කාර කෙරෙහි එලෙසින්ම මෙතහත් සමාගයේ බාහිර අයගේ සංස්කාර කෙරෙහි මදහත්ව ඒ වගේම සියලුම අජීවී වස්තුන් කෙරෙහි උපේක්ෂිතව මේ භාවනාව කියන්නේ තෝනේ සියල්ලම අතහැරලා ඒ අතහැරීමකින් තොරව සිතන්නට එපා අපට නිවන සාක්ෂාත් කරන්නට පුළුවන් වෙයි කියලා. එබැවින් මේ පටිච්චසමුප්පාදාන පස්සනාවේ යම් යම් අඩුපාඩු තියෙනවා නම් අපේ අපේ කය සිතට නොවැටී ශූන්‍යතාවයේ දර්ශනය කර කර අවුරුද්දක් පිටියත් අපිට ඒ වුණාට නිවන ලබන්නට බෑ. මොකද මේ අඩුපාඩු මේ අතහැරීමේ තියෙන ආනිසංස දකින්නටත් ඕන අල්ලා ගැනීමේ තියෙන ආදීනය දකින්නටත් ඕන අල්ලාගෙන සිටින දුක්ඛ සමුදය සත්‍ය බව දකින්නටත් ඕන අතහැරීම දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍ය වශයෙන් අපි අවබෝධ කරගන්නටත් ඕන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තොරව හිතන්න දෙපා නිවන සාක්ෂාත් කරන්නට අර කලින් කර කියපෝ නිබ්බිදාව තුළින් විරාගය තුළින් දකින්නේ දුක්ඛ සත්‍ය මෙහිදී දකින්නේ දුක්ඛ සමුදය සත්‍ය සහ දුක්ඛ නිරෝධ ගාමී පටිපදාවේ සත්‍ය කියන අත්‍ය දෙක. දැන් අපි චතුරාර්ය සත්‍යයෙන් ආර්ය සත්‍ය තුනක්ම ප්‍රත්‍යක්ෂ වශයෙන් හදවත තුළින් තමාම දැකලා තමාම අවබෝධ කරගෙන සිටින්නේ අන්න ඒකයි අපට දුක්ඛ නිරෝධ සත්‍ය සාක්ෂාත් කරන්නට පුළුවන් වන්නේ. ඒකයි නිරෝධානුපස්සනාව කියන්නේ. නිරෝධානුපස්සී අක්ෂිස්සාමි සික්කති ආනාපාන සති භාවනාවේ තියෙනවා. ඒ වගේම සෑම භාවනා ක්‍රමයක් භාවනා ක්‍රමයක් අගටම නිරෝධානුපස්සනාව වඩන්න ඕන බව බුදුරජාණන් වහන්සේ වදාළා තියෙනවා. වේදනාවට පවා නිරෝධානුපස්සනාව වඩන්නට ඈම ධර්මයකටම නිරෝධානුපස්සනාව වඩන්න තියෙනවා. නිරෝධය කියන්නේ නිරුද්ධ වියාම, නිවියාම, පහනක් නිවාසේ නිවියාම දැකීම. අනිත්‍ය නෙවෙයි අනිත්‍ය කියන්නේ මොහොත මොහොතක් පාසා ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිවීමෙන් නැතිවීමෙන් යන ආකාරය දැකීම. ඒක නිරෝධය නෙවෙයි. ඒක අනිත්‍ය. නිරෝධය කියන්නේ නිවියාම දැකීම. අනිත්‍යයි නිවියාමයි අතර පරස්පර මහා ගැඹුරු විරෝධ ගැඹුරු වෙනසක් තිබෙනවා. මේ නිරෝධය දකින්නට නම් අපාර සංකීප විදියට මේ සංස්කාරයන් කෙරෙහි කලකිරීම විරාගය තියෙන්න ඕන. ඒ වගේම මේ සංස්කාරයන් අතහැරෙන්නට ඕනේ. මාසී පරිදි උපේක්ෂිතවම තියෙන සංස්කාරයන් විමසින් සිටින්නට ඕනේ. කවර ලෙසින්ද විමසන්නට ඕනේ? එක්කෝ අනිත්‍ය වශයෙන් නැත්නම් දුක් වශයෙන් නැත්නම් අනාත්ම වශයෙන් මේ ආකාරයෙන් විමසන විට මුළු විශ්වයෙන් මේ ත්‍රිලක්ෂණයෙන් වැසී ගන්නට ඕන. අවර හෝ එක් ලක්ෂණයක් පමණක් සමහර විට ප්‍රකටව ප්‍රකටව විට පෙනෙන්නට පුළුවන් වෙයි. මේ සියලු සංස්කාරය අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියන එක සමහර විට ප්‍රකට වෙන්නත් පුළුවන්. නැත්නම් මේ සියලුම සංස්කාරයේ කාන්තෙන්ම අනාත්මයි අනාත්මයි අනාත්මයි කියන ලක්ෂණය ප්‍රකට වෙමින් ප්‍රකට වෙමින් අවබෝධ වන්නත් පුළුවන්. කිසිම සංස්කාර නිත්‍ය වශයෙන් හෝ ආත්ම වශයෙන් නොදකින මේ සත්‍ය උද්ගත වෙනකොට අපි ඇත්ත වශයෙන්ම සංකම රූපස්වා ඥානයේ ඊළම තැනකට ගමන් කරලා විවට්ඨානුපස්සී අපේසාමේ සික්කටි කියලා කියන පදයක් ඒක විස්තර වෙන්නේ නැහැ පොත්පත්වල විවට්ඨානුපස්සනාව වඩලා විවට්ඨාන කියන්නේ අනිත් පැත්තට පෙරලීම මේ සංස්කාර ලෝකයෙන් නිවන පැත්තට පෙරලෙන්නට හදන අවස්ථාව කියන එකයි විවට්ඨාන විවට්ඨානුපස්සනාව කියන්නේ ඒවා බොහෝ දුරට දැන් පොත්පත්වල නෑ යට වී ගොස්. මෙන්න මේ විවාදවත් මේ නැගී සිටින අවස්ථාව මෙහිදී උද්ගත වෙනවා. මේ නැගී සිටින අවස්ථාව උද්ගත වූාට පසුව සංස්කාරයන් අතහැර නැගී සිටීමේ අවස්ථාව. උද්ගත වූාට පසුව අපට කරන්නද අම් කිසි දෙයක් නෑ. මෙදහස් සිටින්න සියලුම සංස්කාරයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විමසීම සාසිතීම හැර සියලුම සංස්කාර කියන එකෙන් අදහස් ගන්නේ මේදී සමාගයේ පංචස්කන්ධ ලෝකයේ පමණයි, වර්තමාන පංචස්කන්ධ ලෝකයේ පමණයි. අනාගත අතීතත් නෙවෙයි, බාහිරත් නෙවෙයි. විශ්ේ තියෙන අජීව වස්තුන් නෙවෙයි, සමාගයේ සිතසහිත මේ නාමස්කන්ධයයි රූපස්කන්ධය. මේ කියන ඇතිවීම නැතිවීම දැක දැක ඒ තුළින් අනාත්ම දර්ශනය දැක දැක සිටින්නට ඕනේ. වෙන කිසිවක් කරන්නට නෑ මදහස් සිටින්නේ. ඒකයි හිත නැගහත් කළ යුතු වෙලාවේ කිසි දෙයක් නොකර සිටින්නට ඕනේ කියලා අපි කලින් ප්‍රකාශ කළේ. හිත දීන කප්පේට පස්සුනාට පස්සේ උද්‍යෝගමත් කරන්නටය, හැකලුණාට පස්සේ ප්‍රබෝධමත් කරන්නටය, අදුක්ඛද්ධික තත්ත්වයට අති දීර්ඝකාලී තත්ත්වයට පත් වුණාට පස්සේ අපි දීර්ඝ අඩු කරන්නේ එසේම මැදහත් පවතින සිට මැදහත්ම පවත්වාගෙන යන්නටයි කියලා අපි කලින් ප්‍රකාශ කළා. මෙහිදී අපේ සිට මැදහත් ලෙසින්ම පවත්වාගෙන යනවා සංස්කාරයන් ඒකාන්තයෙන්ම අනිත්‍යයි අනාත්මයි අනිත්‍යයි අනාත්මයි සමාගයේ මේ රූපස්කන්ධයක් නාමස්කන්ධයක් මෙන්න මේ දර්ශනයම දැකගෙන එහිම නිමක්න වෙලා එහිම බල බලා සිටින විට මේ සංස්කාර සියල්ලම පහනක් නුනාසේ නිවි යනවා කිසි සංස්කාර නැති සත්‍යයක් උද්ගත වෙනවා අන්නේ ඒ සත්‍යය තියෙනකොටම මේකත් අනිත්‍ය වූ ධර්මයක් මේකත් අනාත්ම වූ ධර්මයක් කියලා මෙනෙහි කළොත් එහිදී අපට නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට පුළුවන් වෙනවා මේ සියලුම දෙනාට අද මේ කියන ධනපස්සනා හතේ යම් යම් අඩුපාඩු එනනම් මේ අඩුපාඩු සකස් කර ගැනීමට ලැබී මේ තුළින් අද දවසේදී අද දවසේදීම මේ හැට නිවන්ස ලබා ගැනීමේ ශක්තිය උදා වේවා කියලා අපි ආශිර්වාදනය කරනවා. දැන් ප්‍රශ්නයක් නම් විමසන්න. මේ සත්‍යානුපස්සනාවට දෙනොත් නිවන් දකින්නට අපෝසනල් නම් සත්‍යානුපස්සනා ප්‍රමාණවත් නොවනවා නම් නිවන් දැකීමට ඒක ඒකත් මදි වෙන්නත් පුළුවන්. තව තියෙනවා දහහක ආකාරයකින් විපස්සනා කිරීමක්, අට්ඨාරක විපස්සනා වැඩිවීමක්. ඒවා අපි පසුවට ප්‍රකාශ කරන්න දැන් ඇති ප්‍රශ්න තියෙනවා අහන්න. අපි කියන්නේ